හොඳයි හොඳයි බොහොම පැහැදිලි මේ සනතර තව පොඩි කාරණයක් දැන් ඔය අපි අර මුලින් කරුණු ඔබ වහන්සේ කියන වීරිය ගැන කතා කරනකොට මේ අඩු වෙන හේතුව අර තීන මිද්ද වර්ධ වෙන කරුණ ටික ආරති නන්දි ආදි වශයෙන් ඒක සවන්න මේ අපිට ඒක චෛතසික 52 ඇතුළේ දාන්න පුළුවන්ද? ඒ චෛතසික 52 ඇතුළේම තියෙන දේවල් තමයි නේද? ඒ ටික සවන්න 52 ඇතුළත දැන් සමහර චෛතසික වල දැන් අපි හිතමුකෝ ලෝභ, ද්වේෂ, මෝහ කියන චෛතසික තුනයිනේ. ඒ චෛතසික තුනෙන් ඇතිවෙන මනෝභාවයන් ගත්තාම විවිධාකාරයි. දේශ කියන එක් චෛතසික ධර්මයක් නිසා හටගන්න මනෝභාවයන් තරහව, කෝපය, නොසතුට, නොමනාපය, අප්‍රියාව, අප්‍රසාදය, ප්‍රතික්ෂේප කිරීම, ඊර්ෂ්‍යාව, එතකොට පසුතැවීම, භීතිය, ශෝකය, හැඬීම, වැළපීම ඔය ඔක්කොම එකම මූලයකින් එතකොට චෛතසිකයේ වශයෙන් ගත්තොත් ද්වේෂ චෛතසිකය තමයි. හැබැයි මනෝභාවයන් හැටියට ව්‍යාප්ත වෙනවා විවිධ ක්‍රමවලට. අන්න ඒ ටික වෙන් වශයෙන් සඳහන් කරලා තියෙනවා නේද? ඒ වුණාට දැන් අපි හිතමු වෛරය වෙනම චෛතසිකයක් හැටියටත් එතකොට ඊර්ෂ්‍යාව, චරිය ආදි වශයෙන් එහෙම තියෙනවා. ඔව්. ඒවා ඒවා වෙනම චෛතසික හැටියට දක්වන තැනුත් තියෙනවා. හැම එකක්ම චෛතසික හැටියට දක්වලා නැහැ. එතකොට ඊර්ෂ්‍යාව ඊර්ෂ්‍යාව චෛතසික ධර්මයක් හැටියට ඉස්සා. එතකොට මච්චරිය වෙනම චෛසික ධර්මයක් හැටියට දක්වනවා. එතකොට අපි හිතමු දැන් පසුතැවීම. පසුතැවීම කියලා චෛතසිකයක් නැහැනේ. ඊළඟට ශෝක කියලා චෛතසිකයක් නැහැනේ. එතකොට ඒ වගේ එතකොට නමුත් මේ මේ අර මූලික ස්වરૂපේ ක්‍රියාත්මක වෙන එක් එක් ස්වභාවයක්. ඒතර චෛතසික වශයෙන් අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ක්ලේශයන් තියෙනවා. චෛතසික වශයෙන් හඳුනා ගන්න පුළුවන් කුසලයනොත් තියෙනවා. හැබැයි චෛතසික වශයෙන් වෙන් කළ නොහැකි චෛතසික සමූහයක් නිසා ගොඩනගෙන මනෝභාවයන් තියෙනවා. ඒවා කුසල ලකුසල් දෙකේම තියෙනවා. එහෙමයි එහෙමයි. හොඳයි පැහැදිලි සන්න බොහොම පිටුපස්සට. දැන් මෙත්තාව කියන එක මෙත්තාව කියන එක ගත්තන් පස්සේ එතනදී මූලික වෙනවා ප්‍රඥාව. එතකොට ප්‍රඥාවත් එක තමයි මේ මෙත්තාව ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට අපි හිතමු ශාන්තිය ගත්තාම ඉවසීම. එතකොට ඉවසීම කියන්නේ ප්‍රබල ගුණයක්. එතකොට ශාන්තිය කියන එක අපිට විග්‍රහ කරන්නට චෛතසිකයක් වශයෙන් වෙන් කරන්න බෑ. චෛතසිකයක් වශයෙන් වෙන් කරන්න බැරි වුණාට ඒක අපි පුරුදු පුහුණු කළ යුතු ප්‍රධාන ගුණයක්. එතකොට මේ தත්ත්වය ගොඩනැගෙන චෛතසික සමූහයක. ඊළඟ උපේක්ඛා කියන தත්වයත් ඒ වගේ උපේක්ඛා කියන එක తත්‍රමජ්ජතතා කියන චෛතසිකය පමණයි චෛතසිකයක් හැටියට දක්වන්නේ. හැබැයි උපේක්ඛා කියලා ගත්තාම එතන බොහොම පිරිපුන් මනෝභාවයක්. බොහෝ දේවල් වලට ඔරොත්තු දෙනවා. తත්‍රමජ්ජතතාව කියන චෛතසිකය විස්තර කරන්නේ අර චිත්තචෛතසික ධර්මයන්ගේ සමතුලිත බව පවත්වාගෙන. හැබැයි උපේක්ඛා කියන මනෝභාවය ගත්තාම ඊට වඩා ගොඩාක් පුළුල් ධර්මයක්. එතකොට ඒකට අර චෛතසිකේ විතරක් නෙමෙයි ඒහා බැඳුණු ප්‍රඥාව සිහිය ආදී තව ගොඩාක් මානස් චෛතසික ධර්ම ඒකරාශී වෙලා හැදෙන මනෝභාවය. දැන් අපි ගොඩක් වෙලාවට මනෝභාවය කියන වචනේ පාවිච්චි කරන්නේ. මේ මනෝභාවය කියලා පාවිච්චි කරන එක වෙනම චෛතසිකයක් හැටියට විතරක් වෙන් කරලා කතා කරන්න පහසු නැති තැන. මනෝ සංචේතන කියන තැනත් ඒ වගේ වෙන්න ඇති නේ ස්වාමීන් වහන්සේ. සංචේතන. ඒ කියන්නේ ඇත්තට මේ මනෝ සංචේතනාවන් තමයි එතන ඒ කියන්නේ යම් ඉලක්කයක් පාදක කොටගෙන එතන විවිධ විවිධ චෛතසිකයන් එකතු වෙලා ක්‍රියාත්මක වෙන ස්වરૂපයක්. ඒක මනෝ සංචේතනාව තමයි ඒක. එතකොට සන්නස දැන් අපි සාමාන්‍යයෙන් චෛතසික 52 කියලා කිව්වට අපට දැන් දැන් ඇත්තටම මේක 52කට වඩා විස්තර විස්තරණය කරන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ. නෑ චෛතසික වශයෙන් 52 තමයි හැබැයි ඒවා එකතු වෙලා එකතු වෙලා මොහු වෙලා හැදෙන මනෝභාවයන් ගත්තාම කෙලෙස් වශයෙන් ගත්තාම 1500ක්. ඒතකොට 1500ම හැදිලා තියෙන්නේ අකුසල චෛතසික 12 සහ අකුසල චෛතසික 14යි ඒවට මූලික වෙලා තියෙන ලෝභ ද්වේෂ මොහ. ඉතින් ඔය ටිකෙන්නේ ඔක්කොම හැදිලා තියෙන්නේ. නෑ නෑ. ඊට ඊට මොකක්වත් පණවන්න දෙයක් නැහැ. හැබැයි අරවම එකට එකට මුහු වෙනකොට මුහු වෙනකොට 1500 ආකාරයකින් ක්‍රියාත්මකයි. ඉතින් ඒ වගේ කුසල චෛතසික ටික එකතු වුණාට පස්සේ ඒ සෝබන සාධාරණ චෛතසික තියෙනවා 25ක්. එතකොට අනිකුත් කුසල චෛතසිකත් එකතු වුණාන් පස්සේ එතකොට මේ ටිකෙන් තමයි මිශ්‍ර වෙවි මිශ්‍ර වෙවි සියලුම කුසල මනෝභාවයන් ගොඩනැගෙන්නේ. හොඳයි සානස පැහැදිලි ඇත්තටම මේ බොහොම පිං ඔබ සේද තෙරුවන් සරණයි ආ තවත් පොඩි කරුණක් තියෙනවද මේ ඒ ඒ ගත කරුණු පහ ඔබ වහන්සේ වෙන් කරලා හඳුනවනේ මේ ඒ ටික මේ සඳහන් වෙන්නේ අටුවා පොත්වල ස්වාමීන් වහන්සේ ඒ ටික සඳහන් වෙන්නේ තීන මිද්දේ පිළිබඳව ඒක අට කතාවේ නෙමෙයි කෙලින්ම මේ ත්‍රිපිටකය ඒ කියන්නේ විශේෂයෙන්ම මේ පටිසම්භිදා මග්ග පාළියේ ඒ තැන්වල පැහැදිලි කරනවා. මම ඕනනම් හරියටම ඒක තියෙන තැන බලලා කියන්න. මහානායක හඳුරු මේක දක්වලා නැහැ පොතේ කොතනින්ද ඒක ගත්තේ කියන එක. ඕනනම් බලන්නකෝ මේ මේක Google search කරලා බැලුවොත් තියෙන තැන බලා ගන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ඔබ වහන්සේට. හරි, දවසක් නයි.